ආනන්ද මහින්කන්ද මහත්මයා අසනන්තරන් සර්ණයි මේ මගේ මේ ප්‍රශ්නේ ඇත්තටම අද දේශනාවට කෙලින්ම සම්බන්ධ නොවෙන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේ දැන් අපි අපි සාමාන්‍ය විශේෂම ආත්මාර්ථේ පරාර්ථේ කියන්නේ පරාර්ථයේ වගේ වැඩ කරන අවස්ථාවල්දී සමහරක් වෙලාවට අපි දැඩිව යම්කිසි අරමුණකට නිග්ම වෙලා ඒ ගැන වැඩ කරනකොට ඒක කෙනෙකුට ලෝභයක් උපාදානයක් හැටියට පේන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් අතර මම මේ කෙටිම ඇහුවොත් මේ උත්තරේ මම මෙහෙම අහන්නම් අතරම මේ ලෝභය සහ ඡන්දය අතර වෙනස ස්වාමීන් වහන්සේ මම පැහැදිලි වුණොත් මම හිතන්නේ ඒකට උත්තර ලැබෙයි කියලා. <laughs> මේක ඒක ඇත්තටම පහසු නෑ. දැන් අපිට වචන වලින් විස්තර කරන්න පුළුවන්. නමුත් ඕක හරියට පටල වෙන වංචක ධර්මයක්. ඒ කියන්නේ කුසල ඡන්දය සහ කුසල තෘෂ්ණාව. ඊළඟට පරාර්ථකාමී පරාර්ථකාමී බව කුසල මූලයෙන් එන්නේ කොහොමද පරාර්ථකාමී බව තෘෂ්ණා මූලයෙන් එන්නේ කොහොමද මේවා හරිම සූක්ෂම ධර්ම දැන් සමහර වෙලාවට අනුන්ට උදව් කිරීම අනිත් අයගේ දියුණුව અભිවෘද්ධිය ප්‍රාර්ථනා කිරීම කියන එක අපේ මනසේ එක්තරා උපක්ලේශයක් හැටියට මතුවෙන්න පුළුවන් දැන් අර මං හිතන්නේ ඉස්සර උසස් පෙළට එහෙම තිබුණා මොකද්ද දුප්පතුන් නැති ලෝකය කියලා මම හිතන්නේ නව කතාවක්. එතකොට අන්න හරි. දැන් ඒකේ තියෙන්නේ අර ඒ ගමේ දුප්පත්කම නැති කරන්න එක සත්පුරුෂයෙක් හැටියට මතුවෙන කෙනෙක් ඉතින් ලොකු කැපකිරීමක් කරනවා. කැපකිරීමක් කරලා දැන් ඒ මුළු ගමේම දුප්පතුන් නැති වුණාට පස්සේ දැන් මේ මනුස්සයට අමාරුයි ඒ ගමේ ඉන්න. ඊට පස්සේ ගම අතහැරලා යනවා. තවත් දුප්පතුන් ඉන්න දිහා කරා. එතකොට දැන් මේ යන්නේ ඇත්තටම දුප්පතුන්ට පිහිට වෙන්නද මේ යන්නේ එහෙම නැත්නම් අර මිනිස්සු අර ඉන්න තැනින් නැගිට්ටට පස්සේ දැන් අර තමන්ගේ මානසික තත්ත්වයට ඔරොත්තු දෙන්නේ නැති නිසා දැන් මේ යන්නේ. ඉතින් මේවා හරි සූක්ෂම කාරණා තේරුම් ගන්න. ඉතින් දැන් හුඟක් වෙලාවට බෞද්ධයින් හැටියට භික්ෂුන් වහන්සේලා හැටියට පවා අපි මේ කරන දේවල් දැන් අපි මේ ධර්ම දේශනා කරන්නේ කුසල ඡන්දයෙන්ද කාම ඡන්දයෙන්ද ඒවා තීරණය කරන්න පහසු නෑ ඒවා තීරණය කරන්න නැවත නැවත අපේ මනස පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන දැන් මේ මට ඕන වෙන්නේ මේ මගේ මතයක් සනාථ කරන්නද මගේ මතය සමාජගත කරන්නද මං වටා පිරිවරක් හදන්නද මම කියන දේ වැඩි දෙනෙක්ට ඒත්තු ගන්නන්නද එතකොට මොකද්ද දැන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අන්න ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ හැමතිස්සෙම පරමාර්ථය සහ ඒකට අදාළ සාධක ටික අපි ළඟ තියනවද කියන එක ප්‍රත්‍යවේක්ෂා කරගන්න බැරි වුණොත් ඕනම හොඳ වැඩක් අවුල් වෙන්නට පුළුවන් සීලබ්බත පරාමාස වෙන්නට පුළුවන් වංචක ධර්ම වෙන්නට පුළුවන් දැන් ඔබතුමා කියවලත් ඇතින් රේරුකාණි මහානායක හඳුරංග වංචක ධර්ම හා චිත්තපක්ලේශ ධර්ම පොත අර සුගත පද විවරණ හැටියට අපි පහුගිය දිනවල සාකච්ඡා පෙළකුත් කළා සියස රූපවාහිනී ඒවත් අන්තර්ජාලයෙන් ඕනනම් බලන්න පුළුවන් ඉතින් ඇත්තටම ඒ මගේ ජීවිතේ වුණත් මම හැමෝටම ඒක නැවත නැවත සිහිපත් කරනවා මේ පොත කියවන්න කියලා වංචක ධර්ම පොත ඉතින් ඒවා කියවනකොට තමයි පුදුම හිතෙන්නේ මේ අපි කුසල් කියලා හිතාගෙන කරන ඒවා ඇත්තටම දැන් දැන් මේක අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ මේ වංචක ධර්ම කියලා කියන්නේ ලෝකෙට වංචා කරනවා නෙමෙයි ඒකයි මෙතන තියෙන විශේෂත්වය. ලෝකෙට වංචා කරනවා නම් එතන තියෙන්නේ වංචනික බවක්. එතන තියෙන්නේ කපටිකම. දැන් මේ වංචක ධර්ම කියන්නේ ලෝකෙ රවට්ටන්නට අල්ප මාත්‍රයකවත් හිතන්නේ නැහැ. අවංකවමයි ඒ ඒ ගුණයට නැඹුරු වෙන්නේ. නමුත් මොකක්ද එතන වෙන්නේ? තමන් දක්ෂ නැහැ සිහියෙන් සහ නුවණින් මේ හේතු ප්‍රත්‍ය හරියට හේතුඵල ධර්මතා හරියට විනිවිද දකින්න තමන් සමත් නැහැ. ඊළඟට අපි අර ප්‍රඥාව ගැන කතා කරනකොට කතා කළේ සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ, පොදු ලක්ෂණ. අන්නේ අනන්‍ය ලක්ෂණ තේරුම් ගන්නට සමත් නැහැ. එතකොට කුසල ඡන්දයට අනන්‍ය ලක්ෂණ මොනවද? ලෝභයට අනන්‍ය ලක්ෂණ මොනවද? දැන් මේවා පිළිබඳව දීර්ඝ කාලයක් අපි අධ්‍යයනය කරන්න ඕන අපේ මනස තුලින්. ඒවා පොතපතින් අධ්‍යයනය කිරීමත් වැදගත් වෙනවා මූලික වශයෙන් ප්‍රවේශයක් සඳහා. ඊළඟට හිතලා කල්පනා කරන එකත් වැදගත් වෙනවා. ඊට පස්සේ නැවත නැවත අධ්‍යක්ීම් තුලින් විමස විමසා ප්‍රත්‍යවේක්ෂා කරන බලන්න. පෙර දිනක මම හිතන්නේ අපි සිහිපත් කළා සාකච්ඡා කරද්දිම දැන් අම්මා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාතා යතා නියම් පුත්තං ආයසා ඒක පුත්ත මනුරක්කේ. ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණයි. ඒතකොට මේ මෙත්තාව ගැන පැහැදිලි කරද්දී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට ඒ දරුවා ගැන ඇති වෙන හැඟීම ජීවිත පරිත්‍යාගයෙන් ඒ දරුවා ගැන කටයුතු කරන්නේ කොහොමද? අන්න ඒ වගේ හැඟීමක් සියලු සත්වයන් කෙරෙහි ඇති දැන් අපි ඉස්සරලාම තේරුම් ගන්න ඕන අම්මගේ මනසේ ඇත්තටම දරුවා කෙරෙහි ඇති උනේ ඒ මෙත්තා සහගත හැඟීමද එහෙම නැත්නම් අපේක්ෂාව බලාපොරොත්තුව සහිත තෘෂ්ණා මූලික හැඟීමක්ද කියලා ඉස්සල්ලා අපි වෙන් කරගන්නවා. ඉතින් ඒක වෙන් කරගන්න වෙන්නේ කොහොමද? ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. දරුවගේ යහපත කැමති වුණා, කැමති වෙලා දැන් යහපත සිදු නොවුනොත් අම්මට දුක හිතෙනවද? අම්මට සිතවුලක් ඇති වෙනවා. ඒ දරුවා පිළිබඳව අපේක්ෂිත යහපත සිදු නොවුනහම මවට සිතවුල් ඇති වෙනවා නම් ඒකේ තේරුම මොකද්ද? එහෙනම් තිබිලා තියෙන්නේ මෙත්තාව නෙමෙයි. තිබිලා තියෙන්නේ තෘෂ්ණා මූලික බලාපොරොත්තුව. මොකද මෙත්තාව නැමැති කුසලයෙන් සිතවුලක් ඇති කරන්න හේතුවක් නැහැ. අන්න වගේ අපි සිතා බලන්න ඕන කුසල ඡන්දය නම් තියෙන්නේ ඒක ව්‍යර්ථ වුණා කියලා ඒකට තව කෙනෙක් විරුද්ධ වුණා කියලා ඒකට බාධා කළා කියලා අපට එතන ලොකු චිත්ත පීඩාවක් කඩාවැටීමක් ඒක අත්තර දාන්නට එහෙම සිතුවිල්ලක් එන්න විදිහක් නැහැ. ඒ වගේම අනිත් කෙනා අභිබවා යන්නට ඕන කියන අදහසක් ඇති වෙන්න විදිහක් නැහැ කුසල ඡන්දේන. හැබැයි ඊළඟට තව පැත්තකින් ආයේ අපිට බලන්න සිද්ධ වෙනවා මුලින් තිබුණේ හැබැයි කුසල ඡන්දේ වෙන්නත් පුළුවන් අර අභියෝගය නිසා දැන් අපේ මනෝභාවය වෙනස් වුණා වෙන්නත් පුළුවන් මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් ආසේවන පච්චේන පච්ච. එතකොට ආසන්න හේතු වශයෙන් සමහර වෙලාවට මුල් මුල් කුසල ධර්ම පසුපසු අකුසල ධර්ම වලට හේතු වෙන්න පුළුවන්. ආසන්න හේතු වශයෙන්. එතකොට මුලින් මුලින් ඇතිවෙච්ච අකුසල ධර්ම පස්සේ පස්සේ කුසල ධර්ම උපදවන්නට ආසන්න හේතු වශයෙන් හේතු වෙන්න පුළුවන්. එතකොට මූලික වශයෙන් ඇත්තටම තිබුණේ කුසල ඡන්දය වෙන්නට පුළුවන්. හැබැයි අර අභියෝගය නිසා අනිත් කෙනාගේ විරෝධතාවය නිසා මේ කුසල ඡන්දේ වෙනුවට අපිට මාන පරවස වූ එක්තරා හැඟීමක් ඇති වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ආත්ම මූලික සංකල්පයක්. කොහොම හරි මගේ අදහස මෙහෙම ඉටු කරන්නට ඕන මේක අනිවාර්යෙන් කරන්න ඕන ඒගොල්ලන්ට උගන්වන්න ඕන මේකේ වටිනකම මේක මේ ඒගොල්ලන්ට ඒත්තු ගන්නන්න ඕන මට මේක කරන්න පුළුවන්. ඒ විදිහේ නොයෙක් හැඟීම් වෙන්න පුළුවන්. මුලින් පටන් ගත්ත හැබෑම කුසල් සිතින් වෙන්න පුළුවන්. හැබැයි අර මතුවෙන වාතාවරණයත් එක්කලා සම්පූර්ණම අපි වංචක ධර්ම වලට හසු වෙන්නට පුළුවන්. එතකොට මුලින්දන් ක්‍රියාත්මක වෙන්නේ වංචක ධර්මයේ වෙන්නත් පුළුවන්. මුල ඉඳලා කුසල ඡන්දේ ක්‍රියාත්මක වෙලා පසුව වංචක ධර්ම බවටපත් වෙන්නත් පුළුවන්. මුලදී වංචක ධර්ම තිබිලා පසුව හැබැයි කුසල ඡන්දේ මතුවෙන්නත් පුළුවන්. ඔය කියන ඕනම தත්වයන්ගෙන් අපේ මනෝභාවයන් වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා කෙලෙස් නසන තෙක් ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් අපට නිශ්චිතව ස්ථාවරයකට එන්න බෑ මම ඉන්න තැන හරි කියලා 100% හැමතැනම සම්මුතිය ඇති කරන්න බෑ කරන්න වෙන්නේ යලි යලි අපේ මනස ගැන ප්‍රත්‍යවේක්ෂා කරමින් විදර්ශනා කිරීම පමණයි එකම විකල්පය. වෙන වෙන ක්‍රමයක් නැහැ මේකට. ඔව් නෑ ඒක හරි සවනස් ඒක පැහැදිලි. ඔව්. එතකොට දැන් අපි හිතමු දැන් ඇත්තටම ওই දෙකම තියෙන්න පුළුවන් නේ දැන් වක් වෙලාවට දෙකම <laughs> ඒ කියන්නේ දෙකම මාරු මාරුවට තියෙන්න පුළුවන්. කුසල ඡන්දයයි කාම ඡන්දයයි දෙකම තියෙන්න පුළුවන්. දැන් අපි මෙහෙම දැන් දැන් ඔය ප්‍රශ්නයට අපි නිතර මුහුණ දෙනවානේ අපි සාමාන්‍ය සමාජයත් එක්ක වැඩ කරනකොට. ඔව්. ඒතකොට මම දැන් හිතන්නේ මම දැන් මං පුද්ගලික විදිහෙන් දෙයක් තමයි හරි මම මේක මගේ වෙලාව මේකට නාස්ති වෙනවා මම මේ එහෙම වැඩ කරදී කාර්ය උදව් උපකාර ගන්න ගියාම මේක මගේ වෙලාවයි යන්නේ කියලා ඊට පස්සේ හිතනවා ඊළඟට. මගේ පැත්තට දාගෙන මම ඉතින් ගැලවෙන්න හදනකොට හිතෙනවා නෑ එහෙම වුණොත් අර මනුස්සයට මොකද වෙන්නේ කියන. එතකොට එතන අපට තේරෙනව ඇත්තටම. එහෙම නැත්නම් අපේ මේ අරමුණ වෙනුවෙන් ඒකට කරන්න කෙනෙක් නැහැ කියන එතන එනවා ඇත්තම පැහැදිලි පරාර්ථය එතර එතර ඇතුලේ තියෙනවා තාමත් මේක කියන එක ඒ ඒ අවස්ථාවේදී නැවත එතනට අපහු යොමු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න එහෙම තමයි අපි හරියට හඳුනා ගන්න නැත්තේ දැන් මේ මගේ ළඟ තියෙන හැබැයි පරාර්ථකාමී හැඟීමද කියන එක. එතකොට දැන් මම ඒගොල්ලන්ගෙන් එන පීඩාවත් එක්කලා නෑ මම පැත්තකට දාලා නිකන් ඉන්නවා කියලා හිතනකොට මට හිතෙනවා නම් අවංකවම ඇත්තටම පවුනේ මම එහෙම හිතුවෙන් පස්සේ ඒගොල්ලෝ වෙනසෙනවනේ කියලා හිතෙනවා නම් අන්න හැබැයි පරාර්ථකාමීත්වය. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් එහෙනම් මගේ මනසේ හැබැයි මේ කුසල මූලික පරාර්ථකාමී හැඟීමක් තියෙනවා. අන්න ඒ පිරිසිදු හැඟීම රැකගෙන ඒ වැඩේ කරගෙන යන්න ඊට පස්සේ අපි නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් ක්‍රියාත්මක වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනංගන සූත්‍රයේදී ඉච්ඡා මූලික ක්ලේශයන්. ඒ කියන්නේ මේ මගේ අදහස අනිත් අය පිළිගන්න ඕන මම කරන වැඩේ මූලික වෙන්න ඕන මේක මේ විදිහට හොඳට කරන්න ඕන ආදි වශයෙන් අර ඉච්ඡා මූලිකව ඇතිවෙන ක්ලේශයන්. ඒ ඉච්ඡා මූලික ක්ලේශයන් සමහරුන්ගේ නැහැ. හැබැයි ඒවා බුදුහාමුදුරු අනංගන සූත්‍රයේදී දක්වන්නේ අංගන හැටියට. අංගන කියලා කියන්නේ බලාපොරොත්තුව මූලික කරගත්තු ඉච්ඡාව මුල් කොටගත්තු ලාමක කෙලෙස්. එතකොට බුදුහාරෝ දේශනා කරන සමහරුන්ගේ සිත් සතන් තුළ ඒ අනං අංගන නැහැ. ඒ ඉච්ඡා මූලික කෙලෙස් ධර්ම නැහැ. හැබැයි ඒ තැනත්තා නැති බව හරියට තේරුම් අරගෙන හොඳ සිහි බුද්ධියෙන් පවත්ව ගත්තේ නැත්නම් යම් මොහොතක ඒ තැනත්තාගේ මනසේ ඉච්ඡා මූලික ක්ලේශයන් මතුවෙන්න පුළුවන්. ඊළඟට ඔව් ඊළඟට තව කෙනෙකුගේ ඉච්ඡා මූලික කෙලස් ධර්ම තියනවා හැබැයි එතනත්තා තියන බව දන්නවා තව කෙනෙකුගේ නැහැ එයා නැති බව දන්නවා තව කෙනෙකුගේ නැහැ එයා නැති බව දන්නේ නැහැ මේ විදිහට පුද්ගලයෝ හතර දෙනෙක් බුදුරජාණන් වහන්සේෙහිදී දේශනා කරනවා. එතනදී තථාගතයන් වහන්සේ දක්වන්නේ අර ඉච්ඡා මූලික ක්ලේශයන් තිබුණා වුණත් ඒ තියෙන බව දන්නා කෙනා දැන් ඉච්ඡා මූලික ක්ලේශයන් දෙදෙනෙක් තුල තියෙනවා එක්කෙනෙක් තියෙන බව දන්න එක්කෙනෙක් තියෙන බව දන්න. තව දෙදෙනෙක් තුල ඉච්ඡා මූලික ක්ලේශ ධර්මයන් නැහැ. ඒ නැති අයගෙන් එක්කෙනෙක් නැති බව දන්නවා එක්කෙනෙක් නැති බව දන්නේ නැහැ. එතකොට මේ සරියුත් හාමුදුරුවෝ මේ දේශනාව කරන්නේ. එතකොට එතනදී අර තියනව ඉච්ඡාමූලික කෙලස් තිබුණා වුණත් තියෙන බව දන්නා කෙනා තමයි මේ දෙදෙනා අතරින් ශ්‍රේෂ්ඨ. ඉච්ඡාමූලික කෙලස් නැතිනම් ඒ නැති බව දන්නා කෙනා තමයි මේ දෙදෙනා අතරින් ශ්‍රේෂ්ඨ. අර නොදන්නා කෙනා ඕන මොහොතක අනතුරටපත් වෙන්නට පුළුවන්. එහෙමයි සර්. ඒ විදිහට අපිට අර හැමතිස්සෙම ප්‍රත්‍යවේක්ෂා කරමින් යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ ඉතින්. ඉතින් ඔය දැන් ඕවට අපි මුහුණ දෙන ගන්න තීරණ මත තමයි අපි අපේ චරිත ලක්ෂණ අනන්‍ය වෙන්නේ. දැන් අපි හිතමු ඔබතුමා උතන්දි හිතන විදිහ එක විදිහක් මම උතන්දි හිතන විදිහ තව විදිහක් වෙන්නට පුළුවන් තව කෙනෙක් තවත් විදිහකට හිතනවා අන්න එහෙම දීර්ඝ කාලයක් සසරේ එකම කරුණ සම්බන්ධව ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් වෙනස්ව හැඩගැහෙනකොට තමයි අන්න අපට අනන්‍ය වූ චරිත ලක්ෂණ අපිටුන් නිර්මාණය ඒවා ඉතින් අරහත්ත්වයටපත් උනත් එහෙමම තියෙනවා. දැන් සරියුත්හා මුදුරුවන්ගේ චරිත ගත්තන් පස්සේ උන්වහන්සේ අනිත් හැමෝම ගැන හිතලා හරීම සංවේදීව ක්‍රියා කරන්න කටයුතු කරන කෙනෙක්. එතකොට දැන් සමහර රහතන් වහන්සේලාගේ චරිත තියෙනවා. උන්වහන්සේලා කවදාවත් අනිත් අයට බණපදයක් කියන්නවත් ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් උන්වහන්සේලා පිරිනිවන් පානකොට ඒක උදාන වාක්‍යයක් හැටියට ප්‍රකාශ කරලා තියෙනවා මං අනුන්ට බණ ටිකක් කියන්නවත් මගේ ජීවිතේ මම වෙහෙසිලා නැහැ කියලා. ඒක තමයි උන්වහන්සේගේ උදානය. එතකොට සරියුත් හාමුදුරුවෝ වගේ අය මම මෙච්චර අනිත් අය වෙනුවෙන් මෙහෙම කැප වෙලා තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ මෙච්චර අනිත් අය වෙනුවෙන් කැප වෙලා තියෙනවා. බැනුනොත් අහලා තියෙනවා. දොස් අහලා තියෙනවා. හැබැයි කැප වෙලා තියෙනවා. ඉතින් ඒ උන්වහන්සේලාගේ උදානය. එතකොට මහකාශ්‍යප මහරහතන් වහන්සේ වගේ ගත්තාම උන්වහන්සේ දැඩි ප්‍රතිපatti දුෂ්කර ප්‍රතිපatti. ඒ උන්වහන්සේගේ අනන්‍යතාවය. ඒ ඒ ලෝකයට ප්‍රතිචාර දක්වන්න උන්වහන්සේ ලෝකයට සහ තමන්ගේ කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන්න උන්වහන්සේ පුරුදු කරපු විදිහ. ඒව මත තමයි පුද්ගල වේමත්තතාවය, පුද්ගල විවිධත්වය ගොඩනැගෙන්නේ. ඉතින් අපිට එකම විදිහකට දේවල් වලට ප්‍රතිචාර දක්විය යුතුයි කියලා නියම කරන්නත් බෑ, නියම කලයි කියලා ඒව එහෙම කෙරෙන්නේත් නෑ. එක එක්කෙනා තම තමන්ගේ සාංශාරික අත්දැකීම්, සිතුම් පැතුම්, හැඟීම්, පරිසරය ඒවත් එක්කලා හිතන පතන විදි වෙනස්. ඉතින් කල්යාණ මිත්‍ර ඇසුර තිබුණොත් තමයි අපිට ඒවා හුඟක් තැන්වල වඩා නිවැරදි තත්යකට පමුණවාගෙන යන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට සාකච්ඡා කළොත් තමයි අපිට ඒවා අඩලුහු හද හදා යන්න පුළුවන් වෙන්නේ. එමයි සෝන්ස දැන් අතර මේකට මම කරන දෙයක් තමයි අපේ ඇත්තටම දැන් මොනවා කරන්න ගියත් ඔය වංචනික ධර්මයක් ඉදිරිපත් වෙනවනේ මමත්වයේ ඉදිරිපත් වෙනවාම හිඟක් වෙලාවට. අනිවාර්යෙන්. මොකද මමත්වය සහිතව ඉඳගෙන මේ වැඩ කරන්නේ. එතකොට මොන වැඩේ කරන්න ගියත් යටින් ඒක ඕනම වෙලාවක මතුවෙන්න පුළුවන්. ඒ නිසායි අපිට ප්‍රත්‍යවේක්ෂණය තියෙන්න ඕන කරන්නේ. ඉතින් එතෙන් මම කරන දෙයක් තමයි සවනවා දැන් මුගක් කළා දැන් රැයට නිදන් ඉස්සලා භාවනාවක් භාවනා කරනකොට අර දවසේ ක්‍රියාවලිය නැවත සිහිපත් කරලා මේ ඒ වගේ වැදවලදී තමන්ගෙන් වෙච්ච තමන් අර පිටපැනපු තැන් පාරෙන් ට්‍රැක් කරගෙන නැවත මතක් කරගෙන මතක් කරගෙන ඉතින් නැවත නැවත දාගෙන ඉතින් හදාගන්න උත්සාහ කරගෙන යන ගත ගතියක්. අර මං අර මුණින් මම අර මුණින් අහ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. මේ දැන් අර අපි අර මොකද්ද මේ ඡන්දේ සහ ලෝභය ගැන හිතනකොට මම මෙහෙම හිත තේරුම් ගත්තොත් කියන්නේ සරල උත්තරයක් ගත්තොත් මෙහෙම ගත්තොත් හරි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ තණ්හාව කියලා කියන්නේ අපි ආමීෂ රැදි කැමැත්ත. ඡන්දය කියලා කියන්නේ ආමිෂයෙන් අපි කුසල ඡන්දය කියලා ගත්තොත් ආමිෂයෙන් වෙන ආමිෂය අතහැරීමට තියෙන කැමැත්ත කියලා ගත්තොත් එහෙම නිකන් අපිට පොඩි උත්තරයක් හදාගන්න පුළුවන්. ඒක වැරදි ඒක වැරදි නෙවෙයි ස්වාමීන් වහන්සේ. සමහර තැනකදී ඒක නිවැරදි වෙන්න පුළුවන්. හැම තැනකදීම නෙමෙයි. දැන් අපි හිතමු කුසල ඡන්දය කියලා ගත්තාම ආමිෂ කතාවක් මොකක්වත්ම නැතුව අපි අපි කල්පනා කරනවා මම මෙන්න මේ ගුණය දියුණු කරගන්න. කියලා ඒ ගුණය දියුණු කර ගැනීම පිළිබඳව ඕනකමක් කැමැත්තක් මතුවෙනවා. ඊට පස්සේ ඒ ගුණය දියුණු කර ගන්නට ගියාට පස්සේ අපට ඔන්න ඒක ආස්සේ මතුවෙන්න ගන්නවා තණ්හා මාන දිට්ටි. දැන් ඒ ඒ ගුණය මම වැඩි කරගන්න ඕන. අනිත් අයට වඩා වැඩියෙන් මං ගුණවත් වෙන්නට ඕන. අනිත් අයට වඩා මම ඉදිරියෙන් ඉන්නට ඕන. එතකොට අන්න මම කියන එක ඒකස්සට එනවා. ඊට පස්සේ අනිත් අයත් එක්කලා සංසන්දනය කරනවා. ඊට පස්සේ අරකට ඇලෙනවා බැඳෙනවා ඒකේ තියෙන ඒ සෞම්‍ය බවට මෘදු බවට සුවයට බැඳෙනවා එතකොට අන්න තණ්හාව ඒකට පැටලෙනවා මේ විදිහට හැමතිස්සෙම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආරේෂ්ඨාංක මාර්ගයේ අපි වැඩුවට කෙලස් දුරු කරන මාර්ග සිතේදී පමණයි ආරේෂ්ඨාංක මාර්ගයේ මාර්ගාංග ලෝකෝත්තර තත්වෙන් ක්‍රියාත්මක වෙන්නේ එතෙක් හැම විටම ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග අපේ සිත් තුළ ක්‍රියාත්මක වෙන්නේ ලෞකික මට්ටමේ. ඒ ලෞකික කියන්නේ මොකක්ද? සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. අර මාර්ගසිතේ ඇතිවෙන ඒ චෛතසික ධර්ම හැරුණහම ඉන් මෙපිට කොච්චර ශක්තිමත් කුසල චෛතසික ඇති වුණත් ඒවා සාසවා ආශ්‍රව සහිතයි. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව වලින් මිදිලා නැහැ. ඒ කියන්නේ ඒක ඇතුලේ අරවා තියනවා කියන එක නෙමෙයි අර මූලයන්ගෙන් පෝෂණය ලබනවා. සාසව. ඊළඟට පුඤ්ඤ භාගිය අනාගත සැප විපාක ඇති කරන්නට සමත් වෙනවා. උපදිවේපක් පංචස්කන්ධයෙන් නැමැති ඵලයක් ජනිත කරන්නට සමත් වෙනවා. එතකොට ඒ தත්යෙන් නිදහස් වෙන්නේ කවර ගුණය වැඩුවා වුණත් මාර්ගසිතේදී ඒ ගුණය ක්‍රියාත්මක වෙන අවස්ථාව පමණයි ක්ලේශ ප්‍රහාණයට සහාය වෙන්නේ. ඉන් මෙපිට හැම මොහොතකම කොයිතරම් පිරිසිදු ගුණයක් පිරිසිදු ඥානයක් වුණත් ඒක පංචස්කන්ධයක් ජනිත කරනවා නැවත නැවත අර ආශ්‍රව ධර්ම පවතින්නට නඩත්තු වෙන්නට භූමියක් බවට පත් වෙනවා. ඒ தත්වෙන් අපිට 100% නිදහස් වෙන්න බෑ. ඉතින් ඒ නිසා තමයි අපි අර පෙර දිනකත් සිහිපත් කළේ සමහර වරද්ද ගන්නවා අපි අකුසලුත් නොකල යුතුයි කුසලුත් නොකල යුතුයි අකුසලේනුත් සසර දිග්ගැසෙනවා කුසලේනුත් සසර දිග්ගැසෙනවා එහෙම අකුසලුත් නොකර කුසලුත් නොකර ඉන්න පුළුවන් අය නැහැ ඒ කුසල් නොකරනවා කියලා එකක් නෙමෙයි කුසලය අනාගතේ ඵල විපාක ඇති කරන්නේ නැති තත්වයටපත් වෙන්නේ අරහත් මාර්ගඥානයේ බලයත් එක්ක අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කළ නිසා ඒතනත්තාගේ හොඳ ක්‍රියාවට අනාගත ඵලයක් නැත්තේ එහෙම නැතු අනාගත ඵල ඇති වෙන්නේ නැති විදිහට හොඳ ක්‍රියා කරන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ එතකොට ඒ ඒ ඒ කුසල්සිත ජනිත වෙනවා රහතන් වහන්සේටත් නමුත් ඒකට ක්‍රියාසිතක් කියලා කියන්නේ මොකද අර සාසව පුඤ්ඤ භාගියා උපදි වේපක්කා කියන ඒ ටික එතන නැහැ ඒ නිසා ඉතින් ඒ ටික නැති වෙන්නේ මේ අපේ උත්සාහයෙන් ඒක කරන්න බෑ අවිද්‍යාව තෘෂ්ණා නැසුණු තැනක විතරයි ඒ පසුබිම ගොඩ නැගෙන්නේ ඉතින් එතකන් අපි කරන හැම දෙයක් තුළම අඩු වැඩි වශයෙන් යහපත යහපත ක්‍රියාත්මක වෙනවා ඉතින් ප්‍රත්‍යවේක්ෂණය කැපවීම මත තමයි අපිට ඒක වඩා ඉක්මනින් નિවරදි කරගෙන මාර්ගඵල අවබෝධ කරන තැනකට යන්න පුළුවන් වෙන්නේ. එමයි සාන්ද බොහොම පිං ඔබ අන්තර තිරන් සරණයි. සරණයි.